හොඳයි. ඊළඟට ආනන්ද මහින්කන්ද මහත්මයා ආනන්ද මහින්කන්ද මහත්මයා අවසාන තෙරුවන් සරණයි මේ ඇත්තම අදත් ඔබ වහන්සේ ඉතාමත්ම වැදගත් කරුණු සූක්ෂම කරුණු අපට ඉදිරිපත් කරා. බොහොම පිං. තවනාස මේ දැන් ඇත්තරම දැන් මේ කියපු සම්පත්ති වලින් අන්තිමට අපට කරන්න පුළුවන් දෙයක් තියෙන්නේ ප්‍රයෝග සම්පත්තිය නේ සුවන්න. අනිත් ඒවා අපට ලැබිලා තියෙන දෙයක් වෙනවා වගේ ලැබිලා තියෙන දෙයක්. ඔව්. ඒ අපට අර උපදී සම්පත්තිය විතරයි පුංචි පුංචි වෙනස්කම් කරගන්න පුළුවන්කම තියෙන ඒකත් ඉතින් 100%ක් අපිට වෙනස් කරන්න බෑ ඒකත් අවසානයේ ප්‍රයෝග සම්පත්තිය මත තමයි තීරණය වෙන්නේ ඔව් එතකොට දැන් අපි අපි අවධානය ඇත්තටම හුඟක් වෙලාට එතෙන්ට යමු වුණොත් එතනත් අන්තිමට මේ වෙන්නේ ස්වාමීන් වහන්සේ සිහිනුවන සිහිනුවන සහ මේ වර්තමාන මොහොත නේද ස්වාමීන් වහන්සේ ඔව් ඔව් අපි එතන එතන තමයි අවධානය අපි යොමු වෙන්න ඕනේ ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ දැන් අපිට ඇත්තටම දේවල් වෙනස් කරන්න පුළුවන් වෙන්නේ මේ වර්තමානයේ විතරනේ. අතීතයේ දේවල් අපිට වෙනස් කරන්නත් බෑ, අනාගතයේ දේවල් වෙනස් කරන්නත් බෑ. හැබැයි අනාගතය පිළිබඳව අපිට හේතුඵල වශයෙන් යම්කිසි උපකල්පනයක් තුලින් අපිට අනාගතයේ විය හැකි දේ මේ මොහොතේ වළක්වා ගන්න පුළුවන්. එතකොට එතනත් ඇත්තටම අපි සංශෝධනය කරන්නේ අනාගතේ නෙමෙයි වර්තමානයයි අනාගත දැක්මෙන් යුක්තව. ඒ කියන්නේ දැන් උදාහරණයක් හැටියට දැන් බුදුරජාණන් වහන්සේ රාහුල හාමුදුරුවන්ට දේශනා කරනවානේ අඹලට්ටික රාහුල වාද සූත්‍රයේ රාහුල ඔබ යමක් කරන්නට පෙර ප්‍රත්‍යවේක්ෂා කරන්නට ඕන මේක Tamanට අනර්ථයේ පිණිස පවතිනවට අනුන්ට අනර්ථයේ පිණිස පවතිනවද දෙපස්සටම අනර්ථයේ පිණිස පවතිනවා එතකොට න අත්ත්‍යබ්බාදාය සංවත්තති න පරබ්බාදාය සංවත්තති න උභයබ්බාදාය සංවත්තති. එතකොට තාම කරලා නැහැ. එතකොට කරලා නැහැ. දැන් කරන්න හිතෙනවා, කරන්න සැලසුම් කරනවා. දැන් මේ විදිහට මේක කළොත් කෙබඳු ඵලයක් ඇති වෙයිද කියලා අනාගතයේ ඒන් හේතුඵල වශයෙන් සිදු වෙන්නට යන කාරණේ තමයි ප්‍රඥාවෙන් විමසා විමසා බලනකොට අපට හේතුඵල දැක්මත් එක්ක වැටහෙනවා මේකෙන් අනර්ථයක් හානියක් වෙනවයි කියලා අපි ඒක මේ මොහොතේ සංශෝධනය කරන්න. මේ මොහොතේ සංස්කරණය කරන්න. එතකොට අපිට සංශෝධනය කිරීමේ ක්‍රියාවලිය වර්තමානයේමයි කරන්න වෙන්නේ. හැබැයි ඒක කරන්න අපට අනාගතය පිළිබඳව යම්කිසි හේතුඵල දැක්මක් ඇතුව තමයි අපි ඒ ක්‍රියාව කරන්නේ. ඒ වගේම අතීතය පිළිබඳව අපට අතීතය වෙනස් කරන්න බෑ. හැබැයි අතීතයේ සිදුණු දේවල් පිළිබඳව හේතුඵල ප්‍රත්‍යවේක්ෂණයකට යන්න පුළුවන්. ඒකෙන් අපට වර්තමානයේ දේවල් කරන්න ඕනේ කොහොමද කියලා යම්කිසි දැක්මක් ඇති කරගන්නට පුළුවන්. යම්කිසි අත්දැකීමක් මතු කරගන්නට ඒ නිසා අපට හැම විටම සංස්කරණය කරන්නට තියෙන්නේ සති සම්පජඤ්ඤයේ යුක්තව මේ මොහොතම විතරයි. වෙන දෙයක් අපට සංස්කරණය කරන්න බෑ. හැබැයි ඉක්ම ගිය අතීතයේ සහ නොපැමිණි අනාගතය පිළිබඳ හේතුඵල වශයෙන් යම්කිසි විමර්ශනයක් ප්‍රත්‍යවේක්ෂණයක් ඒකට අපිට වැදගත් වෙනවා. ඔව් එතනදි ස්වාමීන් වහන්සේ දැන් අතීතය සම්බන්ධයෙන් අපි පසුතැවිලි වෙනවා නම් ඒකත් පසුතැවිලි නොවීමේ හැකියාව තියෙන්නේ පසුතැවිලි නොවීමේ හැකියාව තියෙන්නේ සති සම්පජාන්නේ ඒ ගැන දැනුවත් වුණොත් විතරයි ඒ කියන්නේ දැන් අපි ඉක්ම ගිය අතීතය ගැන අපට පසුතැවිලි ඇති වෙනවා නම් එතකොට අපි හොඳ මානසිකත්වයක නැහැනේ එතකොට අපේ චිත්ත භාවනා වැඩිලා නැහැ ප්‍රයෝග සම්පත්තිය නැහැ මොකක්වත් නැහැනේ එතකොට එහෙමනම් අපිට මේ මොහොතේ අපි පාවිච්චි කරන ප්‍රයෝග සම්පත්තියත් එක්ක තමයි ඉක්ම ගිය අතීතය ගැන පසුතැවිලි නොවි සති සම්පජඤ්ඤයෙන් දකින්නට පුළුවන්. දැන් අපි මීට පෙර කතා කළානේ යම් යම් අවස්ථාවල අපට අතීතය උපාදානය මත සිහි කරන්නත් පුළුවන්. අතීතය අපට සිහියෙන් සිහි කරන්නත් පුළුවන්. ඔය දෙකෙන්ම අපට අතීතය සිහි කරන්න පුළුවන්. අතීතය උපාදානයෙන් සිහි කරනකොට තියෙන ගැටලුව තමයි එදා අපි යමක් වින්දන යම් හැඟීමකටපත් වුණා නම් රාගය හෝ ద్వේෂය හෝ මෝහය හෝ අපිට මතු වුණා නම් ඒ උපාදානයෙන් අපි අතීතයේ සිහි වෙනකොට සිහි කරනකොට මේ මොහොතේ අර රූප වේදනා සංඥා සංකාර විඥාන උපාදාන කරගත්තුවා ඒ විදිහට මතු වෙන්න ගන්න. ඊට සමාන විදිහකට. ඒ මොකද අර වේදනාව අපි උපාදාන කරගෙන අර සංඥා අර සංඛාර අපි උපාදාන. ඒතකොට උපාදාන මත වෙනකොට ඒවා නැවත නැවත ජනිත වෙනවා. එතකොට එදා අපට රාගය ඇති වුණා නම් අදත් රාගය මතු වෙනවා. එදා ද්වේෂය මතු වුණා නම් අදත් ද්වේෂය මතු වෙනවා. හැබැයි සිහියෙන් සිහි කරනකොට අපි එදා රාගය මතුවෙච්ච කාරණේ අපි නුවණින් විශ්ලේෂණය කරනවා සිහියෙන් දකිනවා හැබැයි මේ මොහොතේ රාගය මතු නොවි එදා ද්වේෂය මතු සිදුවීම මේ මොහොතේ ප්‍රත්‍යවේක්ෂා කරනවා සිහියෙන් නුවණින් විශ්ලේෂණය කරනවා හේතුඵල දකිනවා හැබැයි ද්වේෂය මතු නොවේ ඒක තමයි සති සතියෙන් ඒ කියන්නේ සති සම්පජඤ්ඤයෙන් සිහි කිරීම සහ උපාදානයෙන් සිහි කිරීමෙහි තියෙන වෙනස. එතකොට අපි අතීතයේ උපාදානයෙන් සිහි කරන්නට පෙළඹෙන්නේ වර්තමානයේ තුල ප්‍රයෝග සම්පත්තිය නැති නිසා. කියන්නේ අපේ සිත හසුරුව ගන්න දක්ෂ නැති නිසා. එහෙමයි සනස බොහොම පැහැදිලි තරුවන් සන්න මට අර තව කාරණයක් මතක් වුණා අර අර දැන් මේ වර්තමාන මොහොත ගැන කියවෙනකොට මේ අර දසුත්‍ර සූත්‍රය මට මතක හැටියට තියෙන්නේ බුදුදහම එක වචනකින් හකුලවන්න පුළුවන් නම් අප්‍රමාදයේ කියන කතාවක් මම මතක් කරනවා. <laughs> ඔව් දැන් බුදුරජාණන් වහන්සේත් ඒ නිසානේ අවසාන මොහොතේ අප්‍රමාදයෙන් භික්ඛවේ සම්පාදේත කියලා ඒ සමස්ත ධහම එතනට කැටි කරන්නේ. කැටි කරන්නේ. ඒ වගේම සතිපට්ඨාන සූත්‍රයේ ඒකායනෝ මග්ගෝ කියලා දේශන එකම මග මෙච්චරයි කියලා පෙන්වන්නේ ඒකනේ. ඉතින් වෙන ඒකයි මම අර මුලිනුත් කිව්වේ මේ සියලු ධර්ම කාරණා කොහෙන් ගියත් එකකට එකක් සම්බන්ධ වෙනවා එකම තැනකට තමයි ගොනු එහෙම අපිට වියුක්ත කරන්නට පුළුවන් කමක් නැහැ. අර සමහර කාරණා වල විශේෂතාවය අපි වැඩිපුර අවධාරණය කර ගැනීම තමයි කරගන්න ඕන. මොකද ඒවැ තියෙන ප්‍රමුඛත්වය අපි අවබෝධ කරගන්න. එහෙමයි සවන්නාස් එහෙමයි. පැහැදිලිද සරණයි. කරාසන්න